මේ තමා මකර රණශූරයාගේ කතාව. පුරාවෘත්තවල කියන්නේ අක්ෆුන්ෆුකාරයෙක් කියලා. එයා රට පුරාම යනවා. සතුරු පරද්ද පරද්ද. මම තමුන්ව කලින් දැකලා නෑ. සමහර විට තමුන්ට පුළුවන් ගේ මාව අතුර ගන්න. වීරයා මොකුත් කිව්වේ නෑ. මොකද එයාගේ කටේ කෑම ඊට පස්සේ ආයේ කෑම ටික ගිල්ලා පස්සේ කතා කළා. කතා ඇති එනවා සටනට. යාගේ පහරවල් මාරාන්තිකයි. ඒ වගේම හරිම වේගවත්. ඊරයා සතුරන්ට පහර දුන්නා. ඒගොල්ලෝ දිව්වේ පණ කඩාගෙන. අරයා ඕනවට වැඩි. ඔයා තමයි වීරයා. අපි කොහොමද මේ වට කිවන්නේ? මම උදව් වලට කාගෙන්වත් සල්ලි ගන්නෑ. ඒ වගේම වීරකමටත්. එයා තමන් ඉස්සරහට ආව හැමෝටම පහර දුන්නා. වීරයාගේ දක්ෂකමට ගහන්න එතන කවුරුවත් හිටියේ නැහැ. හැමෝම පැන්ඩට බය වුණා. ඒ වගේම ආදරේ වුණා. රටේ හිටපු අනිත් දක්ෂයනුත් එහෙමයි. විශේෂයෙන් සුපිරි පස් දෙනා. ඒගොල්ලොත් මේ වීරයට හිස නැමුවා. ගෞරව කළා. ඊළඟ අපිත් එන්නද? හරි එන්න. නිකන් හිටියොත් මැරෙන්නයි වෙන්නේ. හන්ද යක්ෂෝ 10000ක් විතර ඉන්නවා. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඕ නැගිටිනවා. ඔයාට වැඩට යන්න කරක් වෙනවා. මොකක්? ආ! ඕ නැගිටින්නේ. පුතා මොනාද උතර කරන්නේ? මොකුත් නෑ. monkey, mantis, crane, viper, tigress. ඕ අපි යමු. අපි පරක්කුයි. එනවා. සමාවෙන්න සමාවෙන්ට කිව කියලා නූඩල් සතින්නේ නෑනේ මොනවද අනේ මෙච්චර වෙලා උඩටට්ටු ඉදන් කලේ නෑ මං මේ අමුතු හීනයක් දැක්ක මොනවද දැක්කේ ඈ මොනවද හීනෙන් දැක්කේ කියන්නේ මං දැක්කේ මං හීනෙන් දැක්කේ මේ නූඩල්ස් නූඩල්ස් ඔය ඇත්තටම හීනෙන් නූඩල්ස් දැක්කද පුතේ? ඔව් ඇත්ත. මම නූඩල්ස් ගැන තමයි හීනෙන් දැක්කේ. ඔව් බලාගෙන ඔය සුප් එක රස්නේ. සුබ දවසක්. අනේ මගේ පුතා අන්තිමේදී හීනෙන් නූඩල්ස් දැකලා. ඔයා දන්නේ පුතේ මම මේ දවසේ නිකන් කොච්චර පෙරුම් පිරුවද කියලා. හරි සතුටුයි. මේ කනාවේ කිය පුතේ. සංඥාව මොකක් ගැනද? ඔයා දැන් සූදානම් වෙන්න ඕනේ මගේ පුතේ මගේ රහස් අමුද්‍රව්‍ය දාලා හදන රහස් සුප් එක හදන්න. ඔයාට තේරුණාද? ඔයත් දැල් ලෑස්තී පුත්තේ මේ මුළු ආපන ශාලාවම බාරාරගෙන කරන්න මගේ රත්තරම් පුත්තේ මේක මට කියල දුනි තාත්තා තාත්තර කියල දුනි තාත්තක තාත්තා යට කියල දුනි මේ චීනවරා තාත්තේ තාත ඒක නිකං හීනයක් විතරයි <laughs> නෑ එක නිකම්ම හීනයන් නෙමෙයි අපි නෝඩල් සුලින්ගෙන පරම්පරාවක් එක අපේ ලේවල තියෙනවා පුත්තේ මේ තාත්තේ අපිට බැයිද මං කියන්නේ වෙනස් දෙයක් ගැන හිතන්න නූඩල්ස් ගැනම විතරක් නැතුව ඇත්තටබේ මමත් පොඩි එකා කාලේ පුතේ මමත් ඔය විදිහට කල්පනා කරා. ගෙදරින් පැනලා ගිහිල්ලා හදන්න ඉගෙන ගන්න ටෝෆු. ඇයි ඉතින් ඒක නොකලේ? ඒවා ඉතින් කොළු කාලේ හිතෙනින් මෝඩ අදහස්. පුතා පොඩක් හිතලා බලන්න. මම ටෝෆු හදනවා. <laughs> පිස්සු ඇටනේ පුතේ. අපි හැමෝටම මේ ලෝකෙ තැනක් තියෙනවා. මගේ තැන මෙතන. මගේ පුතාගේ තැනත් මෙතන. මන් දන්නවා. මෙතන. නෑ. දෙක පහ හත 12 මේසෙට මේව ගෙනියන්න. වැඩ කරන්න hina වෙලා. ආ <laughs> බොහොම හොඳයි ශිෂ්‍යයනි. ඒත් මාව බය කරන්න හදනවා නම් ටයිගර්ස් තව ටිකක් රළු වෙන්න ඕනේ. මංකි වේගය හදා ගන්න ඕනේ. ක්‍රේන් උසමදි. පයිතන් සූක්ෂමමදි. මාස්ටර් මොකද? මාස්ටර් උගුවේට ඔයව හම්බෙන්න ඕනේ කිව්වා. මාස්ටර් උගුවේ මට එන්න කිව්වද? මොකක් හරි වැරද්දක් වෙලාද? වැරැද්දක් සිද්ධ වෙන්ඩම ඕනෙද මට මගේ මිත්‍රයමුණ ගැහෙන්ට එනම් වැරද්ද කළ නැද්ද නෑ මංහෙම දෙයක් කිව්වෙන්න හැනේ ඔබ කියමින් හිටියේ මම දැක්කා ටයිලොන් අයතිනවා ඒක වෙන්න බෑනේ එය ඉන්න හිවේ ලෝකෙ වෙන්ඩු බැරි දේවල් නැහැ සිං චෝර්ගොම් හිරගෙදට දුලගිල්ලා එයාලට කියන්න ආරක්ෂාව දෙකුණ කරන්න ආයුධ දෙකුණ කරන්න හැමදේම දෙකුණ කරන්න කියලා තයිලොන්ට හිරගෙදරින් හෙල්ලෙන් නොත්මර විදිහ මාසචිපු කෙනෙක් දෛවය මග ඇරලා ඉන්ද ඉන්දයේ දෛවයයා පස්සෙම එන අපි මොනවා හරි කරන්න ඕනේ අපිට බෑ යාට නිකම්ම ගමට අවිලා මිනිසුන්ගෙන් පලිගන්න ඉඩ දෙන්න අනික එයාගේ මනසත් මේ වතුර ටික වගේ මිත්‍රයා එක කැළඹුණාට පස්සේ පැහැදිලිව පේන්නේ නැහැ හැබැයි සංසුන් වෙන්ඩ දුන්නොත් උත්තරේ පැහැදිලි අර මකර සන්නස දැන් තමයි වෙලා. ඒත් කවුද? ඒත් කවුද අපි විශ්වාස කරන්නේ අපරිමාණ බලයක් ලබා දෙන්න තරම් මකර රණශූරෙක් වෙන්න තරම් විශ්වාසවන්ත කෙනෙක්? ඒක දන්නේ නැහැ. වඩක් සබාවෙන්න. කන්නකල ඉඳින්න. ඒයි කොයිද යන්නේ? සමාවෙන්න. මගේ අනේ සමාවෙන්න. හැලුනේ නෑනේ. මොකක්? ඈ මාස්ට උබේ අද තෝරනවලු මකරන් ශූරයා ඔහු නියමයි ඉක්මනට ඉක්මනට හැමෝම යන්න කන්දේ මාලිගාවට සුපිරි පස් දෙනාගෙන් එක්කෙනෙක් මකර සන්නස ලබා ගන්නවලු මේක වෙනකන් අවුරුදු 1000ක් විතර බලාගෙන හිටියා කෝප්පේ තරම් යන්න මේ වගේ දවසක් ආයේ එන්නේ සල්ලි පස්සේ ගමු දැන් යන්න ඔය ඉක්මනට යන්න ඔව් පුතා කොහෙද යන්නේ මාත් යනවා කන්දේ මාලිගාවට පුතේ ඔයා නූඩල්ස් කරත් අමතක කරලා යනවනේ. මේකත් අරන් යන්න මුළු ගම මෙතනට එයි. හැමෝටම නූඩල්ස් විකුණන්න මගේ පුතේ. නූඩල්ස් විකුණන්න? හ්ම්. ඒත් තාත්තේ මං ඇත්තටම හිතුවේ මේ. ඔව්. මං ඇත්තටම හිතුවේ තාත්තේ කියන්න. මට පුළුවන් මාළු පාන් ටිකක් අරගෙන යන්න. අපි අපි ඒවත් විකුණමු. මගේ රත්තරම් පුතා මං කිව්වේ අර හීනේ ඇත්තක් කියලා. <laughs> ඔව්. ඒක නම් ඇත්ත.

යන් යන් එන්න යන්න. එහෙනම් අපි ඇවිත් විස්තර කියන්නම්. නෑ. මම්ම ගිහිල්ලා විස්තර බලා ගන්නවා. මේක නම් ඓතිහාසික දිනයක්. නේද මාස්ටර් උග්ගේ? ඔව්. මේක බලන්ද මං ජීවත් වෙයි කියලා හිතුවෙත් නැහැ. ඔයාගේ ගෝලියෝ ටික ලෑස්තිද? ඔව් මාස්ටර් උග්ගේ. හිතන්නවාද මිත්‍රයා මම අද තෝරන්න කෙනා මේ රටට විතරක් නෙමෙයි සාමය ගේන්නේ. ගොඩක් ඉන්න. ගොඩක් ඉන්න මං එනවා. ඔව්. ඒ දොර අරිනවා. ආව ඇතුළට ගන්න. සාමනිම්නේ වැසියනි මම ඔබට ගෞරවයෙන් හඳුන්වා දෙනවා. ටයිගර්ස්, වයිපර්, මේන්, monkey, mantis. සුපිරි පස් දෙනවා. ශූරයින් සූදානම් වන්න අනේ බලමු එතනි අන්න කිවි කෙලිසෙල්ල සටනට ලැස්ති වන්න නියමයි ඒ පැත්තකට එනවා Ah! ඔබටම මස්ටර් ටයිගස් රසියනී මම හිතනවා ඔබ තාම කිසි දෙයක් හරියට දැකලා නෑ කියලා මන් දන්නවා ටයිගස් කිරීමට සූදානම් වෙන්නේ යකඩෙන් තනු ගොනෙකු විනාශ කිරීමයි මකර රණසූරයගේව හිතාදර සාමනිම්නේ වැසියනි මස්ට උක්වේ දැන් මකර රණශූරයාව තෝරනු ඇති කොකා ගොඩයින් ගොඩයින්න ආ පුතා මොනවද ඔයාව ඔය කරන්නේ? මොකක් කරනවා වගේද පේන්නේ? එපා එපා එපා මං මකරන් සූර්යයා බලන්න හදන්නේ. මොනවද පුතේ ඔය ඔය කියන්නේ? ඔයා නූඩ්ල්ස් ගැන හීනයක් දැක්ක නේද? මම බොරු කිව්වේ තාත්තේ මම නූඩ්ල්ස් දැක්කේ නෑ. මං කැමති කුන්ෆූ කමක් නෑ මයි පුද්දේ අපි වැඩ කරන්න පටන් ගමු හරි කොහෙද මොකද වෙන්නේ මොකක්ද පෙන්නන්නේ අනේ මේ සමායින්ද මට ඕන වනේ මකර රණශුරය බලාගන්න විතරයි කුමන පුදුමයක්ද මාස්ට ඔයා මාවත පෙන්නන්නේ මෙයාව මොකක් ඔයා මම පිළිගන්න. මේ විශ්වයේ මකද රන්න ශූරයා. මොක මොක මොක මොක? ඉන්න නවත්තන්න කවුද ඔයාලට කිව්වේ? වාස්ත උපේ! වාස්ත උපේ ඉන්න! අර පැන්ඩ කොහොමටත් අපේ ප්‍රශ්නෝලට උත්තරේ නෙවෙයි මේක ලොකු වැරදීමක් ඔය පෙන්ුවේ ටයිග්‍රස්ව අර මොකෙත් දෙකක් එතෙන්ට කඩා වැටුණා ඒක උනේ අහම්බෙන් ඒවා අහම්බෙන් සිද්ධ වෙන දේවල් නෙවෙයි කියනවා සමාවෙන්න මාස්ට අපි අසමත් වුණා නෑ උදේ වෙද්දි පැන්ඩම් මෙහෙන් නොගියොත් අන්න එතකොටයි ඔයාලා අසමත්. පටන්න පටන්න පටන්න මම මාස්ට ශීපුගෙන් පණඩයක් ගෙනවා. ආරක්ෂාව දෙගුණ කරන්න අමතර සූදානමක් ඇයි මගේ හිරගේ ආරක්ෂාව මදිද ඔයා මගේ කට්ටිය දෙකේ කොලට දානවද මං ඇව්වේ මගේ කට්ටිය හැලු කරනවාද කියලා ඇත්ත වශයෙන්ම කියනවා නම් නෑ ශිෆු කියපුදේ තමයි මං කිව්වේ දීල කියනවා ඔහේලගේ ඔය ශිෆූ කියන කෙනාට මගේ හිරගෙයින් පැනලා යන එක කොහෙත්ම වෙන්න බෑ කියලා හරි මරුණේ නියමයි ඇත්තටම නියමයි එන්න එක දොරයි යන්න එක දොරයි ආරක්ෂකයෝ දාහයි එකම එක හිරකාරයයි ඒක වෙන්න පුළුවන් හැබැයි එහිරකාරයත් අයිලූන් පාලටයන් Oh!

හෙල්ල සූදානම් කරගන්න. ඒයි චන්ඩියා ඇහුණද උබ්ගේ කාටදෝ මකර සන්නස දෙනවලු හැබැයි ඉතින් කියන විදිහට ඒ ඔයා නෙවෙයිලු තේරුණාද මොනවද කියන්නේ එයා තරගස්සන්න එපා මොකද එයා මට මොනව කරන්නද මම මෙයාව සම්පූර්ණයෙන් අක්‍රිය කරලා තියෙන්නේ අනේ <laughs> මගේ පූස් පැටියගේ නැට්ට රිතුනද අයියෝ හොඳයි මේ දැක්ක හොඳටම ඇති මංගෙල්ලා ශීපුට කියන්න පයවෙන දෙයක් නෑ කිය ඔත්ම බයවෙන්න දෙයක් නෑ කියන්න. එහෙමම කියන්න. දැන්වත් මෙතින යන්න. Ah. මං හිතන්නේ මේක මේ පොඩි පටලැවිල්ලක්. හැමෝම හිතන්නේ මම මේ ඕ සූර්යයන්ගේ පූජනීය ශාලාව. හරිම ලස්සනයි. ආව් ඈ පියාඹන රයිනෝගේ සටන් ඇඳුම. මේකෙන් තම අනතුරක් වෙන්නේ නැහැ කියලානේ කියන්නේ. ඕ මේ තියෙන සූර්යයන්ගේ අසිපත. කොච්චර මුවද්ද කියනවනම් දැක්කත් නිකන් කැපෙන්ඩ යනවා වගේ ආ මේ තියෙන නොපෙනෙන ත්‍රිශූලය මේ තියෙන රයිනෝ සටන් සූරයාගේ ජනප්‍රියම චිත්‍රය ඕ අතීත මියගේ රණශූරයන්ගේ ආත්ම කියන හැටියට ටෙන්චු අමුදාවේ ඔක්කොමල්ල මේක ඇතුළේ ඉන්නවා හලෝ දැම් බලල ඉවරද අනේ මං ඔයා විස්සල්ලම් බලන්නෙන් හිටි මගේ ඉවසීම පනින්න කලින් යනොත් ඕ නෑ මං කියන්නේ මගේ ඇති මරදක් වුණේ නෑනේ මේ පැත්තට හැරෙනවා හරි කෝ කොහෙද ඔයා කොහොමද මේක ඇතුළට කි මාස කීපු කවුද වන්ද මේක කඩලා මට පුළුවන් එක හරිගස්සන්න ඔයා ගාව ගම් තියෙනවා හරි හරි දැන් තමුන් හිතන් ඉන්නේ තමුන් මකර රණශූරය කියලාද මං එහෙම හිතනවා වැරදි ඔහෙ මකර රණශූරය නෙවෙයි එහෙම වෙන්නත් බෑ ඒක වෙන්න නම් මකර සන්නසේ රහස දැනගන්න ඕනේ මකර සන්නසේ රහස දැනගන්නම වෙනවා ඕ කොහොමද ඒක ගන්නෙ ඔයාලඟ ඉනිමගක් තියනවද නැත්තම් දිග ලීයක් වගේ එකක් <laughs> හිතන් ඉන්න එච්චර ලේසි කියලාද හිතුවද මන් ලේසියෙන් රහස අතට දෙයි කියලා අපරිමාණ ශක්තියේ රහස නෑ මම ඒක කරන්න පුළුවන් වෙන්නේ කුම්ෆු සටන් වලින් ඉහළටම ගිය කෙනෙකුට විතරයි. ඔහෙ වගේ කෙනෙකුට ඒක කොහොමටවත් බෑ. මට ඒක බෑ. ඔව්. බලනවා තමුන්දියා. තඩි පස්ස. ජොල් වෙච්චාත්. මාතර තිබුණට මේවා හරිම සියුමැලි. බලනවා මේ කලයක් වගේ බඩ. ඕවා අඩු කරගන්න වෙනවා ශරීර සෞඛ්‍යටුවක් පහෙත්ම හොඳ හරි හරි පොඩ්ඩක් ඉන්න මට ඔයා කියන එක පැහැදිලි නෑ ඕ මගේ ළඟට එන්න එපා හරිම ගඳයි ඒකයි මාස්ටර් උග්ගේ තමයි කිව්වේ අනේ ඔය වැඩේ නම් කරන්න එපා පූජික නිලැල්ලීම ඕක නම් එපා ආ ඔය මේ ගැන දන්නවද ඔය මාස්ටර් පූජික නිලැල්ලීම මම ඕක දන්නවා එහෙනම් ඔය දන්නවනේ මං ඇඟිලි දෙක තද කළොත් මොකද වෙන්නේ කියලා අනේ අනේ එපා එපා ඔය දන්නවද මේකේ අමාරුම වැඩේ අමාරුම දේ තමයි වැඩේ ඉවරණාට පස්සේ හෝදගන්න එක. අනේ අනේ අනේ අනේ තද කරන්න එපා. මේක හොන්තට අහගන්නවා පැන්ඩෝ. ඌගේ ඔහේ තෝරගන්න ඇති. ඒත් මාත් එක්ක වැඩ කරද්දී ඔහෙට හිතෙයි එහෙම නොවුනනම් හොඳයි කියලා. තේරුණාද? තේරුණාද කියනවා. ඔව් හරි මට තේරුණා. මට තේරුණා. මට හොඳට තේරුණා. හොඳයි. <laughs> අපි අම් පුරුදු වෙන්න. යා! අහා! එතකොටයි මොකක්ද මේ දැන් ඔවු මේ දැන් මාස්ට ඔබ්වේ වැරදි නැත්තං ඒවගේ මොහේ මහලොකු රණශූරයන් නම් ඔව හරි බලමුකු <clears throat> අර ඔක්කොගෙම යන්න ඕනද දැන් පුළුවන් වෙයි ඕවිතින් <laughs> උත්සා කරන්න ඇතුව දැනගන්න බෑන් හරි අපිට බැයිද මෙතරින් පටන් ගන්නතු මගේ මට්ටමෙන් පටන් ගන්න මට ගැලපෙන මට්ටම මොකක්ද ඔයගේ මට්ටම මං කිව්වේ අපිට පුළුවන් පටන් ගන්න අපිට පුළුවන් පටන් ගන්න බින්දුවෙක් මං කිව්වේ මුල ඉඳලා නෑ නෑ කොහෙත්ම නෑ එහෙම එකක් අපි ගාව නෑ බින්දුව කියලා මට්ටමක් නෑ ඒයි මං අරගෙන පටන් ගන්නද මේ තියෙන්නේ ඕක ඕක තියෙන්නේ පොඩි ළමයින්ට පුරුදු කරන්න රස්න වෙලාවට දොරට අඩියක් විදියට තියන්නෙත් මේක හරි ඉතින් ඕනම නම් ඕ සුපිරි පස් දෙනාම ඇවිල්ලා ඔයාලා හැමෝම පින්තූරවල ඉන්නවට වඩා ලොකුයිනේ මැන්ටිස් නම් එහෙම නෑ ඒ ගානමයි හරි පෙන්ඩා අපට පෙන්වන්නවට කරන්න පුළුවන් දේවල් මං හිතන්නේ මේගොල්ලන්ට පුහුණු වෙන්න යන්න කියලා කිව්වනම් හරිනේ අපි වෙනම කරමු. ගහනවා එකට. ආ හොඳයි. හරි මේ මං කාපු ගමන් තාම කැම දිරවලත් නැහැ. මගේ කුන්ෆු මට දැන් මතකත් නැහැ. පහුවෙලා කරමුද? ගහනවද නැද්ද? ඈ හරි. ගහන්න නෙවනේ. මම මෙතෙන්ට ආයේ මොකටද කියලා දන්නවද? යාළුවන්ට චණ්ඩිකන් දානවනේ. පාරක් කාලා බලනවා කොහොමද කියලා. මම කැරකිලා දෙන්නේ. කැරකිලා තමයි දෙන්නේ. මීට කලින් මීට කලින් වලහැගෙන් පාරක් කාලා තිනවද? වලහැගෙන් පාරක් කාලා තිනවද? මැන්ටිස්ගෙන් කාලා ඇති. මංකිගෙනුත් පාරක් කාලා ඇති. වයිපගෙනුත් පාරක් කාලා ඇති. ඒත් වලහැක් ගහලා නැතුව ඇතිනේ. එන්වත් ගහනවාද ඒකට? හරි. හරි ගහන්න. තව පාරක් ගහන්න බලන්න. ටිකක් වේගෙන් ගහන්න. කොහමද ඒක? ඒක මං හිතුවට වඩා ගොඩක් ලේසිනේ. අනේ අම්මේ Oh! Ah! Ah! Ah! කොහොමද මගේ වැඩ? ඇත්තටම දෙන්ඩ තියෙන්නේ බින්දුවම තමා කියලා වැඩක් නැහැප්පා හැත්තමයි මාස්ටෝක් ගේට මොනෝ වෙලාද මන්ද පව් මෝට පැන්ඩ නිකම් මැරෙන්ඩ හදනවා එයා හරිම දුර්වලයි මකර රණ ශූරයා අහසින් වැටුණ හරියට නිකං ගිනි බෝලයක් වගේන්නේ එයා ඇවිදිනකොට පොළොවත් එල්ලෙනවා <laughs> කට්ටිය හිතුවේ මාස්ටූක්වේ කවරුහට කුන්ෆු දන්න කෙනෙක්ව තෝරගනී කියලා ඔව් අඩු ගානේ කකුල ඇඟිලිවත් අල්ලගන්න පුළුවන් කෙනෙක්. අඩු ගානේ කකුල ඇඟිලි පේන කෙනෙක්. Uh. <laughs> එමේට අනේ ඔයා හැරලද දැන් ඔයා හැරෙව්වා මං හිතුවේ මේ මටත් පුළුවන් වෙයි කවදාහරි දවසක කුන්ෆු වලින් වැඩ පෙන්වන්න නේද? ඔයාගේ ඇඟ රිදෙන්නේ නැද්ද? මට අද ටිකක් අමාරු බලාපොරොත්තු කඩ වුණු දවසක්. මම ඉතින් මේ ආ ආ බැලුවේ ටිකක් නිදා ගන්න කියලා. හරි හරි හරි තේරුණා. හොඳයි ස්තුතියි. ඒක මේ මම ඔයාගේ ලොකු රසිකෙක්. ඕගොල්ලෝ සටන් කරනවා මට ඕන වෙලාවක බලාගෙන ඉන්න පුළුවන්. කී දහහක් සටනට ආවත් ওই පස් දිනා බය නැතුව ඉස්සරහටම යනවනේ. චා චා චා චා. ඕ ඒක ඉරුණා නේද? බලන්න ඔයා මෙහිට අයිති නෑ මන්දන්නෝ මන්දන්නෝ ඔයා හරි ඒත් මං පොඩිකාලින්දල හීන වැැවනනන මං කිවේ ඔයා මෙහිට අයිති නෑ මේ කාමරයට මේක මගේ කාමරේ ක්‍රේන්ගෙ තැන ඕ හරි හරි මට තේරුණා <clears throat> ඔවු හරි ඔයා නිදාගන්න බෑ ඕ එහනම් ගියා හෙට උදේම වැඩ තියෙනොත් <clears throat> හරි ඔයානම් නියමයි. ඔයා නියම දක්ෂයෙක්. ආයෙ මොකවත් කියන්නේ මම යන්න. මොකද්ද කිව්වේ? මම මොකොත් මේ කිව්වේ නෑ. හොඳයි. මං එහෙනම් යන්නම්. ඔයා නිදාගන්න. සුබ රාත්‍රියක්. මගේ තන කොතනද දන්නේ මාස්ටර් ටයිගර්ස් මං ඔයාව හැරෙව්වද? මම මේ ඔයා මෙහාට අයිති නෑ. හරි හරි මම දන්නවා. මේක ඔයාගේ කාමරේනේ. මං කිව්වේ ඔයා කන්ද මාලිගාවට ගැලපෙන් නෑ කියලා. ඔයා අපිට නින්දාවක් ඔයාට අපි ගෙන පොඩි හරි ගරුත්වයක් තියෙනවනම් ඒ ගැනවත් හිතලා ඔයා හෙට උදේ මෙහෙන් යයි. ඔයත් නියමයි. මට පේන්නේ ඔයා බුද්ධිමතුන්ගේ පීච් ගස සොයාගෙනවා. මං එහෙම එකක් දාග හිතේ නෑ මං හිතුවේ නිකම්ම පීජ් ගහක් කියලා. හරි. මට තේරෙනවා. ඔයාට දුක හිතුනම ඔයා කරන්නේ කන එක. දුකෙන්? නෑ එහෙම නෑ. මට කිසි දුකක් නෑ. මම ඉන්නේ සතුටින්. එහෙනම් මොකද දුකෙන් ඉන්නේ? කුන්ෆු ඉතිහාස වෙච්ච නරකම සිද්ධිය තමයි අද උදේ මෙහෙදි සිද්ධ වුණේ. හැමෝගෙම ඉස්සරහා. දැන් ඒක ආපහු හරි ගස්සන්න බෑ. වෙන්ඩ පුළුවන්. ඒක ඉවරයි කියමු. ලොකුමදේ මෙහෙන්න හැමෝට මාව පෙන්න්න බැරිකම. හැමෝතම මාස්ත ශීපු මං වගේ කෙනෙක් මකරන්න ශූරය කරන්නේ කොහොමද. <sighs> මං ඒ පස්තිනාගේ ළඟටවත් නෑ. මට ඒ වගේ නියපොතු නෑ. තටු නෑ විෂනෑ. අඩුතරම මැන්ටිස්ට වගේවත් මෙ මේම ඒවත් නෑ මංහිතන්න මීට වඩ හොඳයි ම අපහු කියල්ල නෝඩල් සැදුවත්. ඔයා හිතනවා වැඩී පුතා. තමන් ගැන අනික් අය හිතන දේ තමන් තනියම හිතන්ඩ ගත්තම ඒක ටිකක් කරදර වැඩි හල නැද්ද පුතේ ඉතිහාසය ගත වෙලා ඉවරයි අනාගතය තාම නෑ වර්තමාන ජීවත්වෙන්ට බලන්ත ඒක තමයි අපි කොරන්තෝනෑදී.

මට කොහෙවත් යන්න බෑ අරයටත් බෑ යන්න දෙනවා උඩට ගන්නවා නෑ ආපහු ගේනවා එහාම හිටෙනවා දුරුවයිනී දුවමු හොඳ වෙලාවට ශීපුයා වෙව්වේ මං හිතුවේ මාව අමතක වෙයි කියලා ගිහින් කියනවා යාට අන්ත මකරරණ සූරයා ගෙදරෙනවා කියලා. පැන්ඩා පැන්ඩා ටැකිටිනෝ පැන්ඩා එයා ගිහින් දැම් මොකද කරන්න මාස්ටර් එයා ගිහින්නේ. දැන් කවුද මකරාණ ශූරයා? අපට කරන්න තියෙන්නේ තව හොඳට පුහුණු වෙලා වෙලා වෙනකල් ඉන්න එක විතරයි. ඇත්ත ශූරයා කවුද කියලා පෙනෙයි එතකොට. මොනවද තමුන් මෙතන කරන්නේ? ඈ? ආ හැමෝටම සුබ උදෑසනක් කිව්වා. මං උදේම මේ ඇඟ හදා ගන්න කියලා බැලුවේ. ඔය හිර වෙලා. හිර වෙලා? නෑ මම. <laughs> නෑ මං හිර වෙලා නෑ. ඔව් මං හිර වෙලා. උදව් කරන්න යාට. හපොයි දෙයනේ. මහා මෝඩෙක් බලමු එහෙනම්. එකයි දෙකයි තුනයි. ලොකු උදව්වක්. ඒක සුළු දෙයක්. මං හැදුවේ ඉතින් ස්තුති කරන්න ඊට ගෙඩියක්. <laughs> ඔය ඇත්තටම හිතුවද ඔයාට පුළුවන් කියලා එක රැයකින් හැමදේම ලබා ගන්න. එන්නෙකුට නම්‍යශීලී වෙන්න අවුරුදු ගාණක් යනවා. සටන් පුරුදු වෙන්න තව කාලයක් යනවා. ඔයාට පෙන්නන්න ටයිගර්ස්. ඕ දානවා ඕක බිමට මේ බිමෙන් අපි එකතු කරගන්නේ කැලවිච්ච අඩු පණ්ඩු ටික විතර <laughs> නියමයි දැන් පටන්ගම් ඔයාල ඇස්තිද අනේ සමාවෙන්න පැන්ඩෝ ඔයාල ඇස්තිවලා හිටිය නැද්ද ඒකනම් නියවට කලා ආය කරමුද Oh! Ooh, yeah. Ah. මං ඔයට ලේසි ටිකක් දුන්නේ පැන්ඩ තවත් එහෙම බෑ ඔයාගේ ඊළඟ සටන්කරුවෙන්නේ මෙ මම හරි නියම එන්න එෙන කකුල ඉදිරියට කොහොමරි උත්සාහ කරලා සතුරගේ දුර්වල තැන හොයාගන්න ඕනේ. ඊට පස්සේ යට රිද්දන්න ඕනේ. අනියවයි. <laughs> සතුරගේ ශක්තිය එයාටම විරුද්ධව පාවිච්චි කරන්න ඕනේ. ඌ ඇටනකම් නැත්නම් පැනලා දුවනකම් පහර දෙන්න ඕනේ. ඇත්ත ෂූරෝ පැනලා යන්නේ නැහැ. බය වෙන්න එපා මාස්ටර්. මම කියනවත් පැනලා යන්නේ නැහැ. Oh! එයාට මොලයක් තියෙනවනම් මං හිතන්නේ එයා යයි කියලා. ඒ වුණාට එයා එයි. එයා වැඩේ අතාරින්නේ නැහැ වගේ නේද? එයා පහලට ගියේ හරියට බෝලයක් වගේ. මං හිතුවා කටු චිකිත්සාවෙන් මට සහනයක් වෙයි කියලා. විශ්වාස කරන්න එහෙම වෙයි. මට මේ මේ මේවා නිසා හරිතන හොයා ගන්න බැරි වුණා. මස්ද? නෑ. අංගිව ලොම් ගොඩ අනේ වන්ද සයිස්සකෙන් සූරකම් අයින්න පුළුවන් කියලා හිතුවද බලන්නකොම මගේ හැට මං මෙහෙ මං හිතනවා මේක බැලුවොත් හොඳයි ආයෙමත් හරි හරි මාස්ට ශීපු ඇයි මට මේ විදියට උදව් කරන්නේ මට ඒක තේරුම් ගන්න අමාරුයි මට හිතෙන්නේ මාව එලව ගන්න හදනවා කියලා අපි දන්නවා ටිකක් එයා නීතිකාරයා කියලා. ඒත් හැම වෙලාවෙම එහෙම නෑ. කට්ටිය කියන විදිහට කාලෙකට කලින් මාස්ටර් ජීවුත් එනා වෙලා හිටියා. නෑ. ඔව්. ඒත් ඒ කලින් මොකට කලින්ද? තායිලුන්ට කලින්. අයියෝ ඒවා මෙයාට කියලා තේරුමක් නෑනේ. මේකයි. එයා මෙහි ඉන්න හදනවා නම් එයා මේව දැනගන්න ඕනේ. හරි හරි. මම තායිලුන් ගැන හොඳට දන්නවා. එයාත් මෙහි ශිෂ්‍යෙක්. මෙහි ඉන්න අනිත් හැමෝටම වඩා එයා දක්ෂයිලු ඒත් ඊට පස්සෙයා ගොඩාක් නරක වුණා දැන් ඉන්න හිරේ එයා නිකම නිකං ශිෂ්‍යයෙක් නෙවෙයි මාස්ට ශීෆුටයාව හම්බුනේ පුංචි කාලේ මාස්ටයාව තමන්ගෙම ළමයෙක් විදියට හදාගත්තේ එයා පොඩි වයසිදිම කුන්ෆුවලට දක්ෂ ශීෆුයාව පුරුදු කළා එයාව විශ්වාස කලා ශීෆු කිව්ව එය අනිවාර්ය මිහිලට යයි කියලා. හැබැයි තායිලුන්ට එක මදිවුණා. එයට මකර සන්න සෝනය වුණා. ඒත් උග්වේ දැක්ක එයාගේ නරක පැත්ත. ඒ නිසා එක දුන්නේ නෑ. ඒ තරහට තායිලුම් මුළු ගමම විනාශ කළා. එයාට ඕනුනේ බලෙන් හරි ඒක ගන්න. ශීෆුට සිද්ධ වුණා. තමන්ගෙම දරුවම විනාශ කරලා දාන්න. ඒත් කොහොමද ඒක කරන්නේ? ශීෆු තායිලුන්ට දුන්න ආදරේ ආයෙ කාටවත් දුන්නේ නැහැ. කාටවත්ම. ඒ දැන් එයාට අවස්ථාව තියෙනව හැමදීම හරිගස්සගන්න. මකර රණශූරයව පුරුදු කරන්න. ඒත් එයා හිරවෙලා ඔයා එක්ක. මහතා බඩතඩි පැන්්ඩෙක් එක්ක. විහිළුකාරෙක් එක්. හොය නවස්සගන්න නෑනෑ මගේ වැරද මගේ අතින් වැරදි නිලයකට වැදුණා. මම හිතන්නයකෙන් පපෝහිර වෙන්න ඇති. ආධ්‍යාත්මික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය. කරුණා කරලා ඔය අත්තටුග ගහ සද්ද කරන එක නවත්තනවද? ආ සිං හොයන්නේ මේ මං හිතනවා ඔයා හොඳ ආරංචියක් ගේන්න ඇති කියලා. Oh, oh, oh, ah. මස්ට මස්ට මොක්කයිද මංගාව තියෙනවා ඒක හරිම නරක ආරංචියක් ආනේ ශීෆූ ආරංචිය මොකක්ද හොඳක් නරකත් තියෙන්නේ මස්ට ඔය දකපුදේ ඔය දකපුදේ හරි තයිලුන් හිරෙන් පැනලා එ අදන් එනවත් ඇති ඒක නන් අරක ආරංචියක් ඔයා විශ්වාස කරන්නේ නෑනෙ මකර රන්න සූරයා ගැන. අර පැන්ඩා මස්ට එයා මකර රණශූරය නෙවෙයි අඩුගාන එයා මෙහි ඉන්නවත් ඕන නෑ ඒක උනේ බහම්බෙන් ලෝකෙ අහම්බෙන් වෙන දේවල් නෑ. මදන්න ඔය ඕක කලින් කිව්වා දෙපාරක්ම දැක්කනේ. දෛවය කියන්නේ අහම්බයක් නෙමෙයි තුන්වැනි පාර මගේ පැරණි මිත්‍රයා පැන්දතාම එයාගේ දෛවය හරියට තේරුම් අරගෙන නැහැ එයා තාමත් බොරු රැවටිල්ලක ඉන්නේ රැවටිල්ල මේ ගහදිහැ බලන්න සීෆූ හරි වෙලාව එනකම් මේ ගහේ මල් පිපෙන්නෙත් නැහැ ගෙඩි හැදෙන්නෙත් නෑ ඒත් අපට පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා මට පුළුවන් ගෙඩි වැටන එක පාලනය කරන්න ඒ වගේම මට පුළුවන් ඇට පැල කරන්න. ඒක රැවටිලක් නෙවෙයිනේ මස්ටර්. ආ ඒක හරි. හැබැයි ඉතින් දැන් ඔයා මොනවා කළත් ඔය ඇතෙන් පැලවෙන්නේ පීච් ගහක් විතරයි ශිෆූ ඕකෙන් ඇපල් ගහ පැලවෙන්නේ නෑනේ. ඒත් පීච් වලින් බෑ තයිලුන්ට ගහන්න. ඒක මන් දන්නවා ශිෆූ. ඔයා එයාට කියලා දෙන්න. එයට ඔය උගන්නන්ද. එයාව විශ්වාස කොරන්ද. එත් කොහොමද කොහොමද මට ඇග උදව ඕන මස්ට නෑ ඒක ඔයාට අයිති වැඩක් මට පොරොන්දුුවෙන්ද ශීෆූ ඔයා මට පොරොන්දුුවෙන්ට මං මම උත්සා කරන්න එහෙම හොඳයි මගේ වෙලාව ඇවිත් ශීෆූ මට අන්ඩ අවසරයි එහෙනම් මේක ගන්ට මොකක් මස්ට ඔයට මවදාල හන්න බෑ විශ්වාස කරන්ට මාස්ටර් තියෙන හැන්දෑව මං එයාගේ ඉස්සරහට ගියා මං බය වුන්නේ මං කිව්වා එයාට ඔයා මේ පලාතට ඉන්න භයානකම සතා වෙන්න පුළුවන් ඒත් මං ඔයාට පොඩ්ඩක්වත් බය නෑ කියලා ඇත්තද ඉතින් ඔයා කොහොමද එතනින් පැනගත්තේ මේකයි ඇත්තම කිව්වොත් මං එහෙම එයාට කිව්වේ නෑ නිකන් හිතුවා විතර හැබැයි එයා බය වුණා මොකුත් කලබලයක් නැතුව ආපහු හැරිලා ගියා ඔව් ඔයාලා මේවට කැමති වෙයි මේ සුප් එක නම් සුපිරි. අයියෝ මේව මොනවද මගේ තාත්තගේවත් එක බලද? එයා හරිම දක්ෂයි. එයාට රහස් වට්ටෝරු තියෙනවා. මේ මොනවා කියනවද මේක රසයිනේ. ෂා ඔයානම් මරු කෝකියට ලොකෝනානම් ටයිගස් ඔයත් කාල බලන්නකු කතාවට කියනවා මකර රණශූරයන්ට ගිංක කොලයක් විතරක් කාලා මාස ගානක් ජීවත් වෙන්න පුළුවන් කියලා විශ්ව ශක්තිය බලයෙන් මං හිතන්නේ මගේ ඇඟ තාම දන්නේ නැතුව ඇති මම මකර රණශූරයා කියලා <laughs> මට නම් ගොඩක් අන්න ඕන කොල කාලා බෑ පේනවනේ බඩේ හැටි. ඇයි? නෑ නිකන් මාස්ටර් ෂීෆු වගේ. ඔහේට මකරන ශූරය වෙන්න බෑ. ඉස්සෙල්ලා ඇඟේ වර ටිකක් අඩු කරගන්නවා. දත් මදිනවා. මොකද්ද ඔය කරන සද්දේ තේරුම? hina වෙනවද? මං කරන්නේ නෑ කියලා දන්නේ නැද්ද? තේරුම් ගන්නවා පැන්ඩා. තමු මහන්සි වුණොත් අඩුතරමේ මගේ වගේ කන් දෙකක් වත්තේ. <laughs> ඒක බරු. <laughs> ඒක මරු. කන් දෙකක්? මේවා ඒ වගේ නෙමෙයිද? මං හිතුවා ඒ වගේ කියලා. මාෂ ශීෆු. ඔව් ශීෆු වගේ අය එහෙම පේන්නේ නැද්ද? ඔව් මාස්ටර් ශීෆු. ආ තමුල්ලට මේක විහිළුවක්ද? රෙහි තායිලුන් හිරෙන් පැනලා නුඹලා මෙතන ළමයි වගේ හැසිරෙනවා. මොකක්? එයා එන්නේ මකර සන්නස ගන්න. ඔහෙට විතරයි ඒක නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. මං හිතුවා විහිළු කරන එක නෙමෙයි කියලා. නියම විහිළුව. ඈ? ඔය ඇත්තටමද කියන්නේ එයා එනවා එතකොට මං මංමොකත් මාස්ට උක්ගේ යාව නවත්තයි එයා කල්නුත් ඒක කරන්න මේ සැරත් කරයි උක්වයට බෑ එයා මැරුණා අපේ ඒකම බලාපොරොත්තුව මකර රණශූරයා මේ පැන්ඩ පැන්ඩ තමා මාස්ට කරුණා කරලා අපි යාව නවත්තන්නම් ඒකට නෝය අපි උපුන තායිලුන්ව නවත්තනෙක ඔයාලගේ ඉරන්නම නෙවෙයි ඒක මෙයාගේ ඉරන්නවා එපාර කොහෙ ගියාද ඔහෙට යන්න බෑ සැබෑ රණශූරය පැනල යන්නේ නෑ හරි බලමුකෝ අනේ මංකොම තායිලුන්න පරද්දන්නේ අඩුතරමින් මට මේ පඩිපෙල නැක ගන්නවත්ද ඔයා එයාව පරද්දනවා මොකද ඔයා තමයි මකර රණශූරය ඔයා එක විශ්වාස කරන්නේ නැහැ මම මෙහෙට ආපු වෙලේ ඉඳලා ඔයා මාව මෙහෙන් එලව ගන්නමයි හැදුවේ දැන් මොකද මට ඉන්න කියලා කියන්නේ ඔව් මං එහෙම කළා දැන් ඔහෙ තමන්ගේ ගුරුවරයාව විශ්වාස කරන්න ඕනේ හරියට මං මගේ ගුරුතුමාව විශ්වාස කළා වගේ ඔයා මගේ ගුරුතුමා නෙමෙයි. ඒ වගේ මම මකරණ ශූරයත් නෙමෙයි. එහෙනම් මොකද මෙහෙන් ගියේ නැත්තේ? ඔය දැනගෙන හිටියනේ මං තමුන්ව එලවන්න බලාගෙන හිටියා කියලා. ඔව්. මං හිටියා. මං ගියේ නෑ. ඔයාලා ගහපු හැම පාරක්ම මට රිදුනා. මගේ ළඟ ගඳයි කියලා කිව්වහම හිත රිදුනා. මට ඕනනම් ගෙදර යන්න තිබුණා. ගෙදර ගියා නම් මං ජීවත් වෙන්නේ මෙහෙ හිටියට වඩා වේදනාවෙන්. මම හිතියේ මම හිතුවා ඔයා මාව වෙනස් කරයි කියලා. ඒත් ඔයා හැදුවේ මාව එලෝ ගන්න. ඇයි දැම්මොකෝ මාව මෙහෙතියාගන්න විශේෂ වුවමනාවක්. මට පුළුවන් ඔහෙව වෙනස් කරන්න. මට පුළුවන් ඔහෙව මකර රණශූරය කරන්න. ඒක මං කරන්න. අයියෝ තායිලුන් දැන්ටපත් මෙහෙට එනවත් ඇති. ඔයා නිකමට හිතන්න අවුරුදු 100ක් මහන්සි වුණත් ඔයාට පුළුවන්ද මේ බඩගෙඩියව මකර රණශූරයෙක් කරන්න? බෑනේ. පුළුවන්ද? පුළුවන්ද? බෑනේ මං දන්නේ නැහැ මං දන්නේ නැහැ ඒකයි මං කියන්නේ Saya kata you mau pur tu kali. Tigers. Mama nak watan hatan pa. Api orang nak watan hatan ni na. Mukata. Api watan ke nama. මං කන්නේ හිතේ අමාරුවට. නෑ පැහැදිලි කරන්න ඕනේ නෑ. මං දැක්ක මං කී බිස්කට් වගේක් හංගනවා උඩ තට්ටුවේ. මංකිට කියන්න එපා බලන්න ඔයා දිහා. මං දන්නවා බඩජාරියක් කියලානේ කියන්නේ. නෑ නෑ මං කිව්වේ කොහොමද ඔයා උඩට නැග්ගේ? මං දන්නේ නෑ. මං නිකන් ඔහෙ නැග්ගා. බිස්කට් කන්න. නිකම්ම නැගුණේ. ඔයා ඉන්නේ අඩි 10ක් විතර උඩ. මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් වෙයි. නෑ නෑ මේක මේක නිකන් මේ නිකන් අහම්බයක්. අහම්බය කියලා දෙයක් නෑ. එන්න මාත් එක්ක. මන් දන්න ඔයා මාව ගෙනියන්න හදන්නේ කුන්ෆු පෙන්වන්න කියලා. ඒ වුණාට කියනවාද අපි කොහාටද මේ යන්නේ කියලා. මොකටද මෙච්චර දුර ආවේ මේකෙන් නාන්නද පැන්ඩා අපි ඇඟ හෝදන්නේ නෑ පූජනීය ජලපොකුණෙන් පූජනය කිව් මෙතනින් තමයි ඌග්වේ හොයාගත්තේ හිතේ සාමයයි එකඟත්වයයි. මෙතනින් තමයි ඉපදුනේ කුම්ෆූ. ඔයාට ඕන දිගෙන ගන්න කුම්ෆූ ඕ එනම් මම තමයි ඔයාගේ මාස්ටර්. හරේ අනන්න එපා අනන්න ඔය කුම්ෆු ඉගෙන ගන්නකොට ඔයා හිත එකඟ කරගන්නකොට ඔය ගඳයි ඒක සමහරවිට මගේ වරදක් වෙන්න නැති මට ඔයාට උගන්නන්න බෑ අනිත් පස් දෙනාට කරපු විදිහට මට දැන් පේනවා ඔයාට කිට්ටු වෙන්න පුළුවන් විදිය මේක හරහා වියවයි මම බඩගින්න හිටියේ හොඳයිනේ පුහුණුවෙන් පස්සෙ කන්න පුළුවන් දැම් පටන්ගමු නිකම්ම කණ්ඩ ව්‍යායාම නැතු මේ කඳුනකින්න නැතු මං කිව්ව පුරුදු කරනවා කියලා දැන්වයට පුරුදුයිනේ දැන්වයට කන්න පුළුවන් එන්න රසවිඳන්න මං කිවන කන්න පුළුවන් කියලා එකක් කන්න ඒ දැන් ඔයාට කන්න පුළුවන්. ඇත්තටමද? ඔව්. Ha ha ha ha! බඩගිරි නෑ. මාස්ටර් වගේ මකර රණ ශූරයා තමුන් හිතන්ඉන්න මන්නෙවෙයි කියලත් <laughs> ඔය ඉතන්ගිනි මම් බූරුවෙක් කියලද මන්දන්න ඔයා මකර රණ ශූරය නෙවෙයි කියන ඔය කවරුවන්නේ නෙවෙයි මන්දන්න ඔයා කොහොමද ගිනි බෝලයක් වගේ හසින් වැටුනේ කියලා එය ඇත්තටම ශූරෙක් මිනිස්සු මෙච්චර කාලෙකට දැකරන්න හැලු ඒ වගේ කිය පූ ආයාගේ නම ඒකත පෝ අන්තිමට ටිකක් වැදගත් හතුරෙක් ලැබුණා අපේ මේ සටන ඉතිහාසගත වෙයි. අපි අල්ලන්න ගිහින් උදව් කරන්න. හොඳට කළා පැන්ඩෝ හොඳට කලා හොඳට කලා හොඳට නෙවෙ නියමට කලා ඒත් රන්න ශූරයෝ ඔච්චර උඩ යන්න නරකයි එත් ඔව් ඔයා කලා නියමෙට යාලුවනේ යාලුවනේ ඒගොල්ල වැරිලා නෑ උස්ම ගන්න නිදිද එවුනට ඇස් ඇරලානේ හැගේ නිල ඇල්ලිල්ල අපිට දරාගන්න බැරිවුණ හුඟක් ශක්තිමත් වෙලා තයිලුන් මොනොවෙලා ගවක වැඩි මංහිතු අපිට කරන්න පුළුවන් වේ කියලා ඔයාලව මරන්නත් තිබුණා ඒත් එහෙම නොකලේ ඔයාලට පුළුවන් ඇවිල්ලා අපිවත් බය කරන්න නේ හැබැයි ඒ සැලස්ම වැඩ කරන්න නන්න සමහරුවිට මංකිව්වේ ටිකක් ටිකක් මම බය වෙලා ඉන්නේ. ඔයාට පුළුවන් ඒව පරද්දන්න පැන්ඩා. මාස්ටර් විහිළු කරනවද? මේගොල්ලන්ටත් බැරි වුණා. පස් දෙනාම එකට ගිහිල්ලා. මං තනියම කොහොමද කරන්නේ? ඒත් ඔයා ගාව තියෙනවා මෙයාලා කාටවත් නැති එකම එක දෙයක්. ඔයා හිතනවද මම ලෑස්තිී කියලා? ඔයා ලැස්තිී. සන්නස එක ඔයාගේ පොඩකින් මම මේ කියවහ මොකද වෙන්නේ කවුරුත් දන්න එත් කටිය කියන එතකොට යට සමනල්ලු තටු ගහනවා අහන්න පුළුවන් වෙනවලු ඕ ඇත්තද ඕක බැලුවම ඔවු ගැඹුරු අඳුරෙන් එලිය බලන්න පුළුවන් වෙනවලු. තප්පරයක් ඇතුළත මුළු ලෝකෙම දකින්න ලැබෙනවලු. ආව්! මට බිත්ති කැඩෙන්න ගහන්න පුළුවන් වෙයිද? ඕන කෙනෙක් එක්ක ගහ ගන්න පුළුවන් වෙයිද? අවධානය. අවධානය දෙන්න. හරි හරි. ඒක කියවන්න පෝ. කියවලා බලේ ලබා ගන්න. ඒක කියවලා වෙන්න අපේ මකර රන්න ශූරයා අරින්න බෑ ඕ ඇරුණා මම ටික බුරුල් කරලානේ දුන්න ඔයාට ඔන්න ඇරලා බලනවා මේක නිකම්ම හිස්නේ මේ බලන්න මොට මොට එක බලන්න තානම් හිස්නේ ඇයි මට තේරෙන්නේ ඇයි කියලා අයි ඒ කියන්නේ උග්වේ මොලේ විකාරුණු අයසක ඉබ්බෙක් නෑ උගේට අපි කාටත් වඩා මොලේ ඇයි මේක තේරෙන් නැත්තේ එයා මාව තෝරගත්තේ නිකං අහම්බෙන් මම කොහොමද මකර රණශූරයෙක් වෙන්නේ? නිකම් විකාර. කවුද දැන් තායිලුන්න නවත්තන්නේ? එයා අපි හැමෝම විනාශ කරයි. ගමම ඉවරයි. නෑ. නිම්නේම හිස් කරන්න. ඔයාලා තායිලුන්ගෙන් කොහොම හරි ගමේ මිනිස්සුන්ව බේරගන්න ඕනේ. එතකොට ඔයා මොකද කරන්නේ මාස්ටර්? මං එයා එක්ක සටන් කරනවා. මොකක්? මට එයාව ටිකක් පරක්කු කරගන්න පුළුවන්. ඒ වෙලාවේ හැමෝම පණ බේරගන්න. ඒත් මාස්ටර් ෂීපු එයා ඔයාව මරයි. මට පුළුවන් වෙයි මගෙන් වෙච්ච වැරදි වලට වන්දි ගෙවන්න. අහගන්න ඔය හැමෝම මීට පස්සේ ඔයාලා තමන්ගේ ගමන යන්න ඕනේ මන් නැතුව මට හරි ආඩම්බරයි ඔයාලගේ ගුරුතුමා වෙන්න ලැබීම ගැන එයාලා පරිස්සමෙන් එලියට ගෙනියන්න ඕනේ. ඉන්න පැටියෝ. අපි ඔයාගේ අම්මව හොයාගමු. වයිපර්. දකුණ ගොවියන් වෙනස් කරන්න. මැන්ටිස් ඔයා උතුර. ක්‍රේන් එළිය දෙන්න. තාත්තේ. පෝ අනේ අයිත් අපික කොච්චර දියත් ආවේක හොඳයි තමයි. අපි යමු පුත්තේ. අපි දැන් ඊළඟ කඩේට යන්න ඕනේ. එතනදී මං හදපු විශේෂ නූඩල්ස් එකක් දෙන්න තියෙනවා. එළවලු කලවම් කරපු සුප් නූඩල්ස් එක. මං කල්පනා කරේ මගේ පුතේ ඊළඟට කුස්සිය හදනකොට හිතගෙන කෑමූ යන්ට පුළුවන් විදියට කුස්සිය හදන්න ඕනි. මොකද හිතන්නේ? පුතා කැමතිද? ඔව් පුතේ මං කියෝනේවා පුතා ඉතර ගණන් ගන්න ඕනේ. පුතා දන්නවනේ මගේ හැටි ඉතින්. <clears throat> ඔව් ඕවාමටික කරලා දාන්න. පුතා දනුවනි අපි ඇගේ දුවන්නේ. නූඩල්ස් තමයිඉතින් එක අපේ රස්සාවනය පුත්තේ නේද. අනේ වන්ද තාත්තේ. වෙලාවකට හිතනෝ මම ඔයාගේ දරුවෙක් නෙමෙයිද කියල තාත්තේ. පෝ පුතේ. මට හිතනවා මං ඔයාගෙන් හංගගෙන හිටපු රහසක් දැන් කියන්න වෙලාව ඇවිල්ලා මං එකවට කියන්නම් මයි පුත්තේ. ඕ මොකක්ද? මෙච්චරි කාලයක් අංගගෙන හිටපු මගේ සුප්පකේ රහසිගත වට්ටෝරුව ඕ මගේ රහසිගත වට්ටෝරුව මොකුත් නෑ එම මොකුත් නෑ එහෙම නේ එහෙම රහසිගත වට්ටෝරුවක් නෑ පොඩ පොඩයින්න ඒ කියන නිකම්ම නිකන් නූඩල් සුප්ද ඔයායකට විශේෂ සෝස්්ච එකක්වත් දැම්ම නැද්ද එම නෑ පුත්තේ අපේ විශ්වාශී තමයි පුතේ හැමතිසිම විශේෂ වෙන්නේ ඒ කියන්නේ මෙතන විශේෂ අභිරහසක් නෑ. මන් දැන් ගෙදරාවක්. මාස්ට මේක ඔහෙගේ ගෙදරත් නෙවෙයි මන් තවදුරටත් ඔහෙගේ මාස්ටරුත් නෙවෙයි අවු ඔයාට දැන් ඉන්නවන අලු කෝලෙක් කෝදැම් මේ ඔයාගේ පෝ බය පැනල දුවලද මේ සටන තියෙන් ඔයයි මයි අතර විතරයි හැබැද එනං එකේමයි ඔවු එහෙමයි එක වෙන්න ඕනේ ගිය අවුරුදු 20ක් ඔයාගේ දුර්වලකම නිසා. ගුරුවරයාට කීකරු වීම දුර්වලකමක් නෙවෙයි. ඔයා දැනගෙන හිටියා මමයි මකර රණශූරයා කියලා. ඔයා හැමදාම දැනගෙන හිටියා. ඒත් උඹේ බෑ කිව්වම ඔයා මොකද කළේ? මොකද්ද ඔයා කළේ? මොකවත් නෑ. ඔහෙට මකර රණශූරයා වෙන්න සුදුසුකම් තිබුණේ නෑ. ඒක මගේ වරදක් නෙවෙයි. ඔයාගේ වරද නෙවෙයි. කවුද මට හීන මාලිගා පෙන්නුවේ කවුද මගේ ඇටකටු කැඩෙන කල් පුරුදු කරේ කවුද මගේ ජීවිතේ කෑවේ ඒක කොහොමදවත් මගේ තීරණයක් නෙවෙයි දැන් ඔයා කෙනෙක් Oh! එනවා මගේ මකර සන්නස මවුවක් දෙන්නේ නැහැ සතුටු කරන්න. එම්මට කියනවා තමුට සතුටු දැසීපු කියනවා මට කියනවා. මං මං හැම වෙලේම ඔයාගෙන අඩම්බර වුණා. මුලින් ඉඳලම මුලින් ඉඳලම කළේ මං ආතරය කළ වැටි පෙනුන නෑ ඔයා කවුද කියලා මං ඔයාව කවුරු බවටද පත් කළේ කියලා ඒත් දැන් මම කළ දෙගෙන පසුත වෙනවා මට මටත් සමාවෙන්න ඔය සුරංගනා කතා මට වැඩක් නෑ මට ඕනෙ මගේ සන්නස Oh! Oika! මකර රණශූරයා ඒකත් අරන් තැන් චීනෙනුත් එයාට ගිහින් ඇති ආය ඔයාට ඒක දකින්න ලැබෙන නැත් අයිලුන් කවදාවත් කෝදාවත් පඩිපෙළ කවුදෝහේ යාළුවා මම තමයි බකර රණශූරයා Ah. おや やっපැන්ඩෙක්නේ ඔය පැන්ඩෙක්නේ ඔයා සෙල්ලන් කරනවද ලොක්කා මාම උත්සගණ්ඩ පා මං පාවිච්චි කරන්න යන්නේ මේක ඕනෙද ඇවිල්ල ගන්නවා අන්තිමේදී ඌ කරන්න දෙයක් නැහැ. මමත් ඕකට මුලින්ම රැවටුණා. මොකක්? ඕකේ කිසිම අභිරහසක් ලියවිලා නැහැ. තමන්ට තමන්ව පේනවා. නම තමයි මකර රණශූර පැන්්ඩා. මේක ඌසිලිලැල්ලීම නේද. ඒ ගැන්වා මේක දන්නවා. ඔයා පුරකාරයා බොරුකාරයා මේක සිීපු ගණන්නේ. නෑ මම තනියම ඉගෙන ගත්ත. මගේ පුතා මකෙන රණ ශූරයා මගේ රත්තරම් පුතා හරි තාත්තේ කොහොමද මාස්ටර් මාස්ටර් Master? Master Shivu? මාස්ට මස්ත ශීපු ඔයා හොඳින් නේද පෝ ඔයා ඉන්නවද නැත්තම් මැරුණේ නෑ මාස්ට මම ඉන්නවා මම තායිලුන්න පැරැද්දුවා ඔය ඒක කළාද ශෝක හුක්වේගේ තේරි මාරි එයා හරි ඔයයි මකර රණශූරයා ඔයා සාමය කෙනවා මේ නිම්නයටම ඒ වගේම මටත් ස්තුතියි ස්තුතියි පෝ ස්තුති ස්තුති අයියෝ මාස්ස ශීපු අනේ අනේ අයෝ මැරෙන්න්න එපා අනේ ශීපු මං මැරෙන්න්න නෑ මෝඩ හරකෝ මකර රණශූරයෝ මගේ හිතට හරි සැනසිල්ලයි අන්තිමේදී ඕ හරි මං එහෙනම් කතා නොකර ඉන්න ලොකු උදව්වක්. මා මම්මුන් හරි කණ්ඩගේන්නද හෝ Everybody is kung fu fighting. Your mind becomes fast as lightning. Although the future is a little bit frightening, it's the book of your life that you're writing. Look out! Everybody is kung fu fighting.